මේ ඊගා ප්‍රශ්නේ තියෙනවා ආයතන හය රූපයන් ගැටීමෙන් ඒ ඒ විඥානය හටගනී. එසේනම් විඥානයේ ඇතුළත් විය යුත්තේ සලආයතන වලට පසුයි. නමුත් විඥානයේ නාම රූප වලටත් පෙර සඳහන් වන්නේ එයයි. මේකටත් උත්තරේ තමයි ඒ විඥානපත්‍ය නාම රූප වලින් එහාට විඥානයේ විසින් ඇති කරන ප්‍රක්ෂේපණයක් විඤ්ඤාත්තියක් තමයි දුවන්නේ. සත්‍ය නෙවෙයි. ඒක නිසා ඒක දිහා සැකමසෝ බලන්න. අපි අර ගිරිමානන්ද සූත්‍රයේදී මතක් කරනවා ලෝකෙ දිහා බලනකොට අනිත්‍ය සංඥාවෙන් බලන්න. අනාත්ම සංඥාවෙන් බලන්න. අසුභ සංඥාවෙන් බලන්න. ආදීනම සංඥාවෙන් බලන්න. ආදි වශයෙන් සංඥා 10ක් පෙන්ලා දීලා තියෙනවා. මේ පේන එක පේන විදිහම බැලුව කවදාකවත් නිවනට යන්න හම්බෙන්නේ ප්‍රතික්ෂේප කරලත් බෑ. ඒ නිසා මේක මායාවක් අපිට බඩුවක් විකුණන්න හදනවා කවුරු හරි බොරු ගානක් කියලා. බඩුව ගන්න ඉස්සෙල්ලා අපි පරීක්ෂා කරුවොත් අපි බේරෙනවා. බඩු අරගෙන සල්ලි දුන්නොත් මේ මිනිස්සු අප බෑ කියන. ඒ නිසා රත්තරන් බඩු ගන්න ඉස්සෙල්ලා උර ගන්නවා. ඒ වගේ අපි අත්දකින්න සෑම දෙම කවදාකවත් 100%ක් ඇත්ත කියලා පිළිගන්නේ නැතුව ඒකම සැකමසුව බැලීම තමයි සතියෙන් කරන්නේ. සතියෙන් කරන්නේ පිට කෙනෙක් බලන්න වගේ නැවතත් බණ්වා ආනාපානේ කරන ගම ඊගාවට එන ආනාපානේ සම්පූර්ණ අලුත් එකක් විදිහට බලන්න. ඊගාවට එන එකත් බලනවා. පරණ තිබුණ දැනුම ගන්න. අන්නේ විදිහට හැම වෙලාවෙදීම එළඹ සිටි සියෙන් කටයුතු කරනවනම් ওই අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවට ඉඩ එනවා. එහෙම නැත්නම් අපි කොහොම කරුවක්වත් දැන නොදැන උදව් කරන්නේ නිත්‍ය සුඛ සුභ කියන සංඥාවල තමයි. ඒක නිසා මේ කියන සලායතන වලට මේ මූල ධර්මයනෝ බලනවා නම් පේන තියෙන සලායතනෙට පස්සේ විඥානේ පහළ වෙන්න ඕනේ. ඒක නමුත් උගන්වන්නේ විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලායතනං කියලා. ඒ නිසා හේතුව පෙන්වන්නේ මේ කියන නාම රූප මේ තියෙන සලායතන බොහෝ දේවල් අපේ අවිද්‍යාව නිසා අපි කරන සැකස් ප්‍රක්ෂේපණ පිටි ඒක නිසා මේ විඤ්ඤාති කියන වචනේ තේරුම් ගත්තනම් මේක තේරුම් ගන්න පුළුවන් ඒ නිසා හැම වෙලාවෙදීම සලායතන නිසා නාම රූප වෙන්න පුළුවන් නාම රූප නිසා සලායතන වෙන්න පුළුවන් ඒ පටිච්චසමුප්පාදයේ සෑම පුරුකකම එකක් අනිකට හේතු වෙනවා ඒකේ ඒ චක්‍රය අනිත් පැත්තට වැඩ කරනවා ඉතින් ඒක මේ හරි අමාරුයි අපේ මනසට තේරුම් ගන්න මම මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්න කැමති. දැන් සරුවච්චන් වහන්සේ බොමැඩ මුලදී බුදු වුණා. බුදු වෙලා ඉවර වෙලා බණ නොකියන තීන්දුව කරලා පස්සේ කොහොම හරි හිත හදාගෙන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට බණ කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච නිසා සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධ වුණානේ. සම්මා සම්බුද්ධ වෙන්න තව කාටදී අවබෝධ කරගන්න eBay ඒ නිසා ඇත්තටම සරුවච්චන් වහන්සේ සම්මා සම්බුද්ධ කෙරුවේ කොණ්ණඤ්ඤාමතුරු. කොණ්ණඤ්ඤාමතුරු ආවෝද කෙරුවේ නැත්නම් බුදුහාමුදුර සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් බුදු කෙනෙක් කොණ්ණඤ්ඤාමතුරු සෝවන් බවටපත් කරනකොට කොණ්ණඤ්ඤාමතුරු බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ බවටපත් කරයි කියලා. ඒක තමයි බබෙක් හම්බ වෙනකොට අම්මා කෙනෙකුට අපි කියන්නේ අම්මට බබා හම්බුනායි කියලා. උන් බබෙකුට අම්මත් හම්බ වෙලා තියෙන වෙලාවේ. යා අම්මා කෙනෙක් බාටපත් කරන්නේ බබා තමයි. බබෙක් හම්බ වෙන්නේ නැතුව අපි කාටවත් අම්මා කියන්නේ. දැන් හැම වෙලාවෙදිම අම්මා දරුවා වදනකොට දරුවා විතෙන් අම්මා කෙනෙක් වදලා. ඉතින්දී මේ විඥානයේ නාම රූප කියනකොට අටුවාව පෙන්වලා දීලා තියෙනවා. රජ කෙනෙක්පත් කරන්න ඕන වෙනකොට එතන මේ රජුරු අයින් කරලා කීප දෙයකින් සුදුස්සෝ හැමති මණ්ඩලය රැස් වෙනවා. රැස් වෙලා ඉවලා කියනවා මේ කට්ටියගෙන් මෙයා ලේ උරුමෙට මේ මෙම දාලා එකනේ තෝර. තෝර ලෙවල්ලා කියන අනෙක් අතේ කියන ඕගොල්ලෝ සුදුසු මෙයායි කැමැති කරා මෙයා සුදුසා කියලා එයා පිටපැන්වක් කරලා අභිෂේක කරනවා. අභිෂේක කරුවට පස්සේ කැබිනට් එකනේ කියන්න පුළුවන්ලු රාජසභාවට එයා රජ කෙරුවේ මමයි කියලා. ඒතර රජුරවන්න ඕන නම් කියතිගේ මේ කැබිනට් එක මගේයි කියලා. කැබිනට් එකට නිල බලසල එන්නේ නැහැ අධිකාරී බලයක් එන්න රජුරු අනුමත කෙරුවේ නැත්තම්. ඔය කැබිනට් එකට ගියදී ඔයා රජ වෙන්නේ අපි ඔයා නොමිනේට් කෙරුවේ නැත්තම් කියලා. ඒ හැම තැනකදී මෙන්න මේ ගතිය තියෙනවා. ඒකෙදී අපි අධ්‍යාපන ක්‍රමේ පෙන්ලා තියෙන අපිට එක පැත්තයි. අනිත් පැත්ත පෙන්වන්නේ අපිට හරි අභියෝගයක් වෙලා තියෙනවාද? පටිච්චසමුපාදයේ හැම තැනකදීම දර්ශනෙත් මේක තියෙන ඔය සෑම පුරුකම ආපහු ගමනක් තියෙනවා. අපි වැඩක් කෙරුවොත් ඒකට අපිට ආපහු ප්‍රතිඵලයක් එනවා. අපි හිතනවා නම් මම මේ මනුස්සයට ගහන්න ඕනේ අනිවාර්යයෙන්ම ගහන්න ඌ මට ගහන එක වැරදි කියලා. ඒක ඒක මගේම නාපේ වුණාට පරිත්සම්පාදය ඇරෙන්න මම මට කන්න වෙනවා. ඒක ඒ මනුස්ස කරන දෙයක් නෙවෙයි ධර්මතාවයක්. ඉතින් අපි මේ භාවනා ටිකක් කරලා නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්න පරිත්සම්පාදයක් නැහැ. ඒක නිකන් අවස්ථාවාදයක් විතරයි. කරන්න තියෙන ටික කෙරුවා ප්‍රති නිවන් ලැබෙන එක හිතුවත් නැතත් වෙනවා. නිසා පටිච්චසමුපාදය හොඳට තේරුම් ගත්ත මනුස්සයා තටමන්නේ නැහැ. කිසියම් දෙයක් කවදාක ප්‍රාර්ථනා කරන්නේ මොකද ප්‍රාර්ථනා බඹනේ මොකක්වත් වෙන්නේ නැහැ ලෝකේ. වෙන්න නම් අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. ඉතින් ඒ නිසා පරිත්‍යාගපාදේ කරපොගෙනා තමන් කරන යුතු දේ. කියන හිතනවා මිසක් මට විය යුතු දේ ගැන හිතන්නේ මොකද ඒක පරිත්‍යාගපාදේට බාර දෙලා නිකන්. වෙච්ච දෙයට ඉන්න සේරද කියලා කියන. එන්න ඕන දෙයක් බාර ගන්න හැබැයි අපි කවදාකවත් කළ යුතු යුතුකම් නැතර කරන්නේ. අනේ මට්ටම නම් පරිත්‍යාගපාදේ හොඳයි. ඒක නිසා ඔය ආගම පැත්තෙන් කියලා දෙන පැත්තට ගියාමට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. භාවනා කරලා විපස්සනා පැත්තෙන් බලන්න ගියාම අපි කරන හැම දෙයකම පෙරට ගමනක් වගේම ආපසු ගමනක් තියෙනවා. කිසිම මේ ලෝකේ දෙයක් නැහැ 100%ක් හොඳ හෝ 100%ක් තරකයි. හැම දෙයකම හොඳ ටිකක් තියෙනවා නරක ටිකක් තියෙනවා. එක එකන බලන ක්‍රමේ තමයි වෙනස තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳයි කියන පැත්තේ ලෝකෙදියා බලන්න ඕන නම් බලතැයි නරකයි කියන පැත්තෙන් බලන්න ඕන නම් බලන්න පුළුවන්. නමුත් ඒකෙන් මිනිහට වෙනසක් වෙන්නේ නැහැ. ඇති හැටි ඒ දකින්නතාව දිගටම එකම දෙයක් කරන එක බොහෝ වෙලා බැලීම තමයි සරුවචනන්සේ මේකට අපිට දීලා තියෙන උත්තරේ. ඊගා ප්‍රශ්නයක් අහනවා ආයතන 6න් තොරව විඥානයේ පැවතිය හැකිද? මේක මනිප්පතෙන් අහන්න පුළුවන් විඥානයකින් තොරව ආයතන 6කට පැවතිය හැකිද? හිටින්න බෑ සරුවන් කවුද සාරිපුත්‍ර සාන් සඳහන් කරේ බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කළ තියෙන කතා එක බටකොටුවක් ඇද්දාම අනික වැටෙනවා මේක ඇද්දොත් මේක වැටෙනවා ඒ නිසා දෙන්නට දෙන්න අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් තියෙන මේ සෑම පුරුකම මෙහෙමයි නාම රූප නිසා විඥාන වෙනවා යනතේ නාම රූප නිසා සලආයතන වෙනවා. ඒ සලආයතන නාම රූප එකිනෙකට හේතු වෙලා තමයි ගත කරන්නේ. එකක් නැතුව එකට ඉන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහනකොට දෙපැත්තටම අහන්න පුළුවන්. එකකින් තොරව අනිත් එකට ගත කරන්න බෑ. සර්වඥන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා නොවන වෙනත් රහතුන් වහන්සේලාගේ ධාතු වන්දනාමාන කිරීම මල්පාන් පූජා වැනි තවත් ආමිෂ පූජාවන් පමණද එම ක්‍රියාවන් සතර ගමන කෙටි කරගත හැකි විශේෂ ආනිසංශයක් තිබේ. සර්වඥන් වහන්සේලා නොවන සර්වඥ ධාතුන් වහන්සේලා නොවන වෙනත් රහතුන් වහන්සේලාගේ ධාතු මේකට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මට මම ගියා 2001 බුරුමේ. ගියාට පස්සේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟ මම තුන් හතර දෙනෙක් කන ගහනත් ගියා සංඝයා වහන්සේලාත් හිටියා. ගියේ කෙනෙකුත් ගියා. ඊට පස්සේ මම දවස් 30ක සැලසුමක් කරන්න ගිය පළවෙනි දවස් 10 භාවනා කරන්න ඕන ස්වාමීන් වහන්සේත් එක්ක දෙවෙනි දවස් 20 ඒ වන්දනාකම. ගිහිල්ලා දන්න බුරුම භාෂාවෙන් මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ දවස්වල රිට්‍රීට් එකක් කරනවා අපි භාවනා කරනවා පස්සේ යනවායි කියලා. ලිකෝන් දවස් 10 ඉවරලා හෙට යන්න කියලා හවස ගිහිල්ලා මං කෝ අපි හෙට යනවායි කියලා. ඒක පාර්ට්මයිජර් කොහොම මේ අමුතුතාලෙන් බැලලා කිව්වා දැන් කොහෙද යන්න හදන්නේ කියලා. ඊට පස්සේ මං කෝ ස්වාමීන් වහන්සේ මේ අපි යනවා දැන් අර බගාන්න රීමෙට ගිහිල්ලා ඒ වන්දනාවට යනවායි කියලා. ඔබ ධාතු චේති වන්දින්න දාවේ ධම්ම චේති වන්දින්නද කියලා. මම දන්නවා ඉතින් මොකටද යන්න හදන කියලා ඒ ස්වාමීගේ පොත් ලියන හඳුරු පිටිපස්සේ ඉඳලා මම දිහා බලලා කීරුවා පුළුවන් නම් දීපංක උත්තර කියලා. මොකද ඒ ශාන්තිය උඩ බණ කීකේ හිටියේ කස්සප සරුවචන් වහන්සේගේ උදාන ගාථාවේ උන්වහන්සේ කියලා තියෙනවා වඳින උත්තර වන්දනා තමයි ධාතු චේති ධම්ම චේති වන්දනාව කියන්නේ. ධම්ම චේති නැති වෙනකොට තමයි ධාතු චේති වලට යන්න වෙන්නේ. ධම්ම චේති කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. වර්තමානයේ විපස්සනා කරන එක තමයි. ඒක නැති වෙනකොට තමයි දරුවඥ ධාතුයි අර ධාතු මේ ධාතු තේරෙම මතුවේ. ඉතින් ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ ඒක නිසා තමයි මම පළවෙනි දවස් 10 ධම්මචේති වන්දනා කරලා ඉතුරු දවස් 30 ධාතු චේති වන්දනා කරන්නේ. දැන් තේරෙනවනේ උත්තරේ තේරුමනේ 30ක් ධාතු චේ ධම්මචේති 160ක් ධාතු චේති. මොනවාක් කියවේ නැ දැන් Taman දීපු උත්තරේ Tamanට තේරෙනවනේ කැමැත්තක් කරගන්න දෙවියෝ ඉතින් ඒක නිසා අපි මේ මේ 13 වංශලා ගැන කතා කරනකොට මතක තියාගෙන ඉන්න ඕනේ ඒක ධම්මචෛත්‍ය නැති වෙලාවට මේ ඔක්කොම ලොකුයි තමයි. ඒකවල සරුවච්චද නැත්ද? ඉතින් ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. මුත් ඒ ඔක්කොටම වැඩි වර්ණ එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්න එක ඔය සේරම ධාතු චෛත්‍ය වලට වැඩි වටිනවා. ඒ දෙක අතර වෙනස කියන්න බැරි තරම් වෙනසක් තියෙනවා. එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නකොට හම් වෙන ආනිසංසයි ওই ලෝකේ තියෙන සේරම ධාතුන් වහන්සේලා එකතු කරන මුළු ජීවිතේම ඇඳ වැඳ හිටියයි අතර බැලුවත් අර ජීවිතේ වන්දනාවෙන් ඇති වැඩක් නෑ ඒක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියා විතර. ඉතින් කිව්වහම වෙන්නේ මොකද ඉතින් දානෙත් නැති වෙලා යයි හිට වෙනකොට. ඉතින් හුඟ දෙනෙක් කැමති එහෙම නෙවෙයි මේකේ අනිත් පැත්ත පොඩ්ඩක් ඔප දාලා සිරෝ පිටතර දාලා තෙත් ප්‍රාදු කරලා පෙන්නනවනම් අර 13 ඩරිය මේ 13 හොඳයි ලොකු එක හොඳයි පොඩි එක කියයි කියලා හෙට උදේ වෙනකම් ඔයගොල්ලෝ ඊටකොන බනහයි. මු කිව්වොත් ඔය ඔක්කොටම වැඩි හොඳයි මේ නාසිකාග්‍රේ හිත තියාන වර්තමාන චිත්තක්ෂණයක් ඉන්න කියලා නිකන් පිලුණු වෙච්ච බතක් කනකොට වගේ අරර වෙච්ච දෙයක් කනකොට වගේ බොහෝම අකමැති භාවයටපත් වෙනවා. ඒ නිසා මේවත් හොද හොද ඉන්න දෙයක් ඇත්තේ නැහැ. හරියට දේ දැක්කම ලාමක දෙයට හේතු කරන්න යන්න එපා. හේතු කළ දිනුවක් පරාදයි, පරිදුණක් පරාදයි. අපිට තියෙන්නේ මොන මනුස්ස මොළස මනස හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ ශක්තිය තියෙන එකම මනස මනුස්ස මනස විතරයි. හොඳ නරක දෙක තෝරන්න අපිට මෙච්චර තටමන්න දෙයක් නැහැ. හොඳින් වඩා හොඳ තේරුම් ගන්න දන්නේ නැත්නම් ඉතින් ඒ මනුස්සයා ගොඩ ගන්න සරුවඥන් වහන්සේලා මකටවත් බෑ. ඒ නිසා නිතරම කල්පනා කරන්න සීලය මගේ අදි සීලයක් බවට පත් වේවා. චිත්ත බහන අදි චිත්ත බහන බවට පත් වේවා. ප්‍රඥා බහන අදි ප්‍රඥා බහන පත් වේවා මිසක් සීල නැති කට්ටිය ගැන හෝ මගේ සීල නැති කිරීම ගැන කතා කරලා වැඩ නැහැ. ඒ නිසා ධාතු චේති කතාවක් ඕනේ නැහැ. ධම්ම චේති තේරුම් ගත්තා නම් යකන මල්ලට ගුල්ල ගවන හාල් මල්ල නොබල විසි කර කියලා තියෙනවා. මේ කරන වැඩක් කරන තමන්ගේ ජාම බේරගන්න එකයි තියෙන්නේ. තෝර තෝරණන් ඉඳපයිවා. තේරන්නේ යනවනම් මට කියන්නත් එන්න එපා මං වගේ මිනිසුරු කියලා වැඩක් නැහැ කියන කෙනෙක්ගෙන් අහගෙන හොඳ බණක් අහගන්න. ඒ අන්තිමකට කියන්නේ දෙන්නේ අරුවඤ්ඤ ධාතුන් වහන්සේලා වැන්දා මම මේක කියන්නේ නරක වචනයක් කිව්ව මන් දන්නේ මම මතක් කරන්න කියපු නිසා මම වෙන පිටරට ගියාට පස්සේ රේඩියෝ එකක් සම්බන්ධ කරන සාකච්ඡාවක් ගියා. සාකච්ඡාවක් ගියාට පස්සේ බොහොම ජයයට සාකච්ඡා කරනකොට ඉස්සරහිට බොහොම හොඳ උගත් මහත්තයෙක් ඒ මහත්තයා ඉඳපු ගමන් කතා කළා කිව්වා ඔබ වහන්සේ මේ විදිහට ධර්ම සාකච්ඡා කරගෙන ඉන්නවා ලංකාවේ බර ගාණක් මිනිස්සු කතෝලික ආගමට හරවනවා ඒ වැඩ කරද්දී ওই බණ වලින් ඇති වැඩේ මොකද්ද ස්වාමීන් වහන්සේ අපි ගිහිල්ලා ඒකට මොනවාරි කරන්නේ නැද්ද කියලා ඇහුවා. ඉතින් මං කව මහත්වයකට කට්ටියක් ඉන්නවා හරවන්න කට්ටියක් ඉන්න විරුද්ධව වැඩ කරන්නේ ඉතින් ඒගොල්ලෝ කරගත්තාම මට මගේ එහෙම මට තාම ඒක ගැම්මක් ඇවිල්ලා නැහැ. ඒක ඔබ වහන්සේ වගේ මේ තීරවාදී අවුරුදු 2550 කිය සාසනයක තෙරුන් වහන්සේ නමක් විදිහට මේ රැකිච්ච ක්‍රමයට කොහොමද සලකන්නේ කියලා. ඔබ වහන්සේට එහෙම කතා කරන්න පුළුවන්ද කියලා ඔබ සැහැල්ලුවට. විතර කටයුතු කරන්න මොකද තාම මට හැංගියක් ඇවිල්ලා නැහැ. යන කෙනා ගියාවා ඉන්න කෙනා හිටපොදී මගේ ක්‍රමයේ තියෙන මම බේරෙන්න. ඊට ඊට පස්සේ ඉතින් කතාව ගියා. ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ මේ මිනිහෙක් පාරට ප්‍රශ්නයක් නැගුවා එහෙනම් ඔබ වහන්සේ කියන්නේ බුද්ධ පූජා එහෙම තියන්න එපයි කියලා කියනවා. එන් සාකච්ඡා යනකොට ඒ මනසයි මේවම කල්පනා. ඉතින් මම මෙහෙම උත්තරයක් දුන්න තරහ වෙයි දන්නේ ඔයගොල්ලෝ කිව්වට මං කිව්වා ගන්ධ කිලියට ගිහිලා මලක් පූජා කරත් රැචීරේට ගිහිලා මල පහ කරත් සතියෙන් නම් කරන්නේ දෙකම එක පින කියලා. අර මනුස්සයාට කේන්ති ගියා කියන එකේ මට්ටම පැනලා ගියා. හොඳ වෙලාවට මට ආර්දනා කරපු මහත්තයාගේ නෝනා ඒක නේද ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති කිව්වේ නේද කියලා ඇහුවා. අහනකොටම අර මනස පත්තර ගියා. එහෙම නොවුනනම් ගහනවා. කරන දේ සතියෙන් කරනවා නම් ඒ කොයි දේ වුණත් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ දෙන්න තියෙන උපරිම ඒ චිත්තක්ෂණ උපරිම දේ සිද්ධ වෙනවා. සතියෙන් නැතුව නම් සරුවචනන්සේ ළඟ තියන හොද හොද නාවනාව කවකව හිටිය මොකද්ද අපිට හම්බෙන්නේ? ධාතු පැත්තක දාන්න පණ තින බුදුහාමුදුර ළඟ හිටිය මොකද්ද හම්බෙන්නේ? අඩු ගන්න බුදුහාමුදුර හොඳයි කියයිද අපිට? කද්දාක සලකන ගන්න යනවා. තුච්චයි කියලා බණින්නේ. උදේ ඉඳලා හැන්දනකම් භාවනාවන වෙලා ඇති වැඩේ මොකද්ද? ඊට වැඩි කිලෝ ඔබ වැඩක් බලාගන්න කියලා. ඒ නිසා මේක පොඩ්ඩක් කොහොම හරි ඉතින් හිතලා දාගන්න වෙනවා. නැත්තම් අපි මොකටද මේ මේ හම්බෙවි කතා කර කර පුරතල් විදිහේ තේරුමක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේක වහතරම් මේක අසුචි. ඒ නිසා ඕනෙම චිත්තක්ෂණයක දැසිකිලි කරනකොට හෝ වේවා, කැසිලි කරනකොට හෝ වේවා. එතන එළඹ සිටි ජීය තියෙනවා නම් දැසිකිලියේ මල පහ කරත්, ගන්ධකිලියේ මලක් පූජා කරත් සතියෙන් කරනවා නම් මන්දර මම වැරදි නම් කියන්නේ මම හිතානින් නැහැ. මොකද මට සතිය පිහිටවන්න කියලා වෙනම දේවල් කරකට ඉන්න වෙලාවක් නැහැ. මේ යන ජීවිතේ තමයි මාත් සතිය පිහිටවන්නේ. එන ඕනම දෙයක් කරනවා මම. ඉදිරිපත්ති දෙයක් කරනවා. ඒක මොකද පුළුවන් තරම් ඒකට සතිය පිහිටවීමේ මම දන්නවා මම සවැත් නුර ජේතවනාරාමේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා කියන්නේ. අයිකට සවැත් නුර යනවත් අමයිටි බුදුහාමුදුරුවන්වත් ඉන්න ඕනේ නැහැ. මේ හම්බෙලා තියෙන එක ඇති. ඉතින් ඕකේ හොඳ නරක දේවල් තෝරන්න හදන්නේ මම අර තවත් කතාවක් කියව හොඳ කවුද හම්පිටේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුහන්සේ කිව්වා මේ බල්ලෙක්ගේ අසුචි ටිකක් ගත්තාම ඔය අසුචි බෙට් එක මුල හොඳයි මැද හොඳයි අග හොඳයි කියලා තෝරන්න පුළුවන්ද කියලා. පිටපැත්ත අවුත්තු මැද හොඳයි කියලා ගන්න දැන් මුළු එකම විසිකරන්නේ මහත්යෝ තියෙන්නේ කියලා කිව්ව මං ගිහිකා. තාම මතකයි ඒක. මේ සංසාරේ කිසිම තැනක් බලු බෙට්ටකින් එහා දෙයක් නැහැ. ඔක හොදලා ගන්න කවුරු හරි හිතනවා අරකට මේක හොඳයි කියලා වෙනම කොන්ත්‍රාත්යක් එක්ක. මේක අතාරිනවා මිසක් මේක දාලා යනවා මිසක් අර මගමුල තෝරන්න පිටකට මැදකට මදේ හොයන්න යනවන ඒ කියන්නේ මේ අත ගන්න දේ මොකද්ද කියලා දන්නේ නැති තමයි තියෙන්නේ. ඒ නිසා වහාම කියන්නේ මේ ඉෂගිනි ගත්තක එගින නිවන ලෙස කියනකට වැඩිය එළඹ සිට 100න් ගත කරනවා නම් අපිට හම්බෙලා තියෙන්නේ අවුරුදු 2500ක් පරණ කිසිම පිළිණු වෙච්ච සාසනයක් නෙමෙයි හොඳට පණ තියෙනවා. පිළිණු කරගන්නවා නම් කරගන්නේ අපේ ප්‍රමාදය නිසා. අපි අප්‍රමාද වෙනවා නම් කිසිසේත්ම වෙනසක් නැහැ. අරුවචනාංශකේ ඉන්නා වගේම වැඩ කරගෙන යන්න පුළුවන්.